ගිය සතියේ මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා මේ භාවනාවකට බාධා කරන ඒ වගේම මේ කාම ලෝකයෙන් කාමාවචර භාවයෙන් ඉවත් වීමට ඉවත්වන මනසක් ඇති කර ගැනීමට බාධා කරන මේ නීවරණ ධර්ම පිළිබඳව හැඳින්වීම. අද දවසේ තව දුරටත් මේ අත්‍යවශ්‍ය නීවරණ ධර්මවල තියෙන ಗುಣ ටිකක් දැනගෙන එය තමා සිදු කරන මේ භාවනාව වලට බලපාන ආකාරයත් නීවරණ ඉවත් වෙනකොට මේ භාවනාවේ තියෙන විශේෂ ගුණත් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුල් දවසේම මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ඒ වගේම තීන මිද්ද කියන මේ නීවරණ පහ ගැන මතක් කරා මේවා අපි ළඟ ඇහැට කනට නාසයට අරමුණ වෙනකොට අපි තුලින්ම හටගන්න ධර්මතා මේවා නෑ මං ළඟ කියලා කවුරු හරි කියන්න යනවනම් ඒක මුලාවක් බොරුවක් වෙනවා මිසක් ඒ කුජලයේ කිහිම පිහිටන්නේ නෑ. මේ නීවරණ නැතුව කාම ලෝකයක් පවතින්නේ අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ නම් නීවරණ තියෙන්නේ. නීවරණ නැත්නම් ඔයගොල්ලන්ට මේ ලෝකයේ ලස්සනක් නෑ. මෙච්චර වටින්නේ. නීවරණ වලින් තමයි ආලෝකය කරලා තියෙන්නේ. නීවරණ ටිකෙන් තමයි අපේ මේ කාම ලෝකය හදලා තියෙන්නේ. මෙච්චර වටින ලෝකයක් කරේ ඒක. එහෙම නිසාවෙන් අපි ධර්මය ඉගෙන ගන්නවා ධර්මානුකූල ප්‍රතිපත්ති වල යනවා මන් ළඟ නීවරණ නැහැ කියලා වැරදි මතයකට ගියොත් ඔයගොල්ලන්ට ධර්මයේ දිනු කරගන්න බෑ. ඔයගොල්ලෝ හරි මතයකට එන්න ඕනේ. මන් ළඟ නීවරණ තිබිලා තමයි මේ ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ ජීවිතය පිළිබඳ වෙනසක් හොයන්න වෙන්නේ නීවරණ යටපත් වීම තුළ තමා ළඟින් දකින්න පුළුවන් වෙනස්කම් හඳුනගන්න. මේ කියන්නේ සැලකිලිමත් වෙන්න. මේ නීවරණ ධර්ම පහ තීන මිද්දේ කියන නීවරණයෙන් එක රාජකාරියයි කරන්නේ. එයා වෙන විශේෂ ගුණ සිදු කරනවා නෙවෙයි. ඔයගොල්ලන් නිදිමතට සම්බන්ධ කරන්නේ නිින්දට ඇදලා දාන නීවරණය තමයි තීන මිද්දිය. මංගේ සතියේදී මතක් කරලා දුන්න මේ තීන මිද්දියට බලයක් එන්නේ ආමච්ඡන්දේ තිබුණොත් බලයක් නැහැ, ව්‍යාපාදේ තිබුණොත් තීන මිද්දියට බලයක් නැහැ, උද්දච්ච කුක්කුච්චය තිබුණොත් බලයක් නැහැ, විචිකිච්ඡාව තිබුණොත් බලයක් නැහැ. එහෙනම් මේ එකක්වත් නැති තැනකදී මේ අනිකුත් නීවරණ හතර නැති තැනකදී තමයි නිදිමත එන්නේ. එහෙනම් නිදිමා ඔයගොල්ලන්ටම තමාගේ ජීවිතය තුළින් ගැඹුරු ධර්මයක් හොයාගන්න අනුමානයක් ගන්න පුළුවන් තැනක් මට කියා දෙන්න පුළුවන්. නීවරණ පහම යටපත් වුණාම ලැබෙන්නේ සමාධි සිත. ඒ සිතේ හැටි මොකද්ද? සම්මා වායාමය අනිවාර්යෙන් තියෙනවා. දැන් සම්මා සතියක් කියලා නීවරණ යටපත් වුණොත් ලැබෙන සමාධිමේ ස්වરૂපය විපස්සනා සමාධිය. එතකොට සම්මා වායාමයෙන් විතරක් නීවරණ යටපත් වුණාම ලැබෙන සමාධිය සමාධිය. දැන් සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන අංග දෙකම ප්‍රකට වෙලා නීවරණ යටපත් වුණා නම් ලැබෙන සමාධිය විපස්සනා සමාධියක් වෙනවා. මේ විපස්සනා සමාධිය බුදුහාමුදුරන්ට වැදගත්. සාමාන්‍යයෙන් ධානා වර්ගයේ දේවල් සාමාන්‍ය සමාධියකින් යන්නේ. විපස්සනා සමාධියකින් තමයි මාර්ගඵල නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සුදුසු සමාධිය ලෙස ධර්මයේ සඳහන් වෙන්නේ. මේ හේතුව නිසාවෙන් දැන් එක දෙයක් ඔයගොල්ලන්ට අනුමානයෙන් දැනගත්තා කි මේ නීවරණ ධර්ම පහම නැති තැනක තමයි විපස්සනා හෝ සාමාන්‍ය මට්ටමේ සමාධියක් තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ටත් මම එක ධර්මයක් පැහැදිලි කරා මේ නීවරණ ධර්ම පහෙන් තීන මිද්දය කියන නීවරණයට බලයක් එන්නේ අනිකුත් කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම හතරටම බලය නැති වෙලාවක. එහෙමනම් නිදිමත ඔයගොල්ලන්ට එනකොට නිදිමත නිදි කිරා වැටෙනකොට ඒ මනසේ ඔයගොල්ලන්ගේ මනසේ මනස ගැන විග්‍රහයකට එන්න පුළුවන්. මොකද්ද? මේ නීවරණ හතරක් ඒ මනසේ. මේක ප්‍රායෝගිකව හිතන්න බැරි දෙයක්. නමුත් ඇත්ත. සත්‍යය. ඔයගොල්ලන්ගේ නිදිමත වෙනකොට නිදිමත කියන ගතිය එනකොට නිින්ද නිදි කිරා වැටෙනකොට නිදාගෙනත් නැතුව සියවි තත්ත්වයෙන් නැති කියන මොහොතදී ඔයගොල්ලන්ගේ එක නීවරණයක් විතරක් වැඩ කරන මොහොත. මොනවද නැති වෙලා තියෙන්නේ? කාමච්ඡන්දයයි, ව්‍යාපාදය නැහැ, උද්ධච්ච කුක්කුච්චේ නැහැ, විචිකිච්ඡාව. නමුත් දැන් ඔයගොල්ලන්ට හිතෙනවද එහෙනම් නිදිමත කියන තීන මිද්දේ කියන නීවරණය ඔකේ යටපත් වුණොත් සමාධි එක්කෝ විපස්සනා වෙන්න පුළුවන් නැත්නම් නිකන් සමාන. එහෙනම් ඔයගොල්ලන්ට ලේසියෙන්ම සමාධියකට යන්න තියෙන ලේසිම තැන කොහොමද? අපි භාවනා කරන්න දැනගන්න එපා. භාවනා කරලා මොනවද ඕනේ අපිට? මුලින්ම ඕනේ නීවරණ ටික යටපත් කරන්න. එතකොට නීවරණ ටික යටපත් කරන්න ඕන නම් එතෙන්දී නීවරණ හතරක්ම ක්‍රියාත්මක වෙන්නේ නැති තැනකදී නෙවෙයිද එක නීවරණය යටපත් වෙනකොට නේද මේ ලේසි එක හක් කරපු හැටි නීවරණ හතර පහම යටපත් වෙලානේ. ඔව්. මෙන්න මේ මූල ධර්මයට අනුව තමයි නීවරණ යටපත්. මේක ගැන අවබෝධයක් තියෙන්නේ. මේ ගැන අවබෝධයක් තියාගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ බණ අහනවා කියන්නේ භාවනාවක් නෙවෙයි. ඇයි භාවනාවක් නොවුනේ? ඇයි භාවනාවක් නොවුනේ බණ අහන එක? දැන් ඔයගොල්ලෝ බැරි වෙලා හරි බණ අහනකොට නිින්ද ගියොත් මොකද වෙන්නේ? ඒක හරි ක්‍රමයක්ද වැරදි ක්‍රමයක්ද? වැරදි. නිින්දදී බණක් අහන්න බෑ. දැන් ඔයගොල්ලෝ පියවි තත්ත්වයේ ඇහැරලා ඉන්නවා නම් බණ අහනවා නම් ඇහැරලා ඉන්න එහෙනම් මේ නීවරණ පහෙන් නිදිමත නෑනේ දැන්. නිදිමත නෑ කියන්නේ නීවරණ හතරෙන් එකක් හරි වැඩ. ඉතුරු හතරෙන් එකක් හරි වැඩ. තේරුණානේ? දැන් මං ගිය සතියේත් මතක් කරලා දුන්නා මේ ඔයගොල්ලෝ බණ අහනකොට ක්‍රියාත්මක වෙන නීවරණ දෙක තමයි උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාව. ඔයගොල්ලන්ට දැනුම ගෙනත් දෙන නීවරණ දෙක මේකයි. තේරුණා නේද? දැන් ওই දෙකක් ගිලි වුණොත් ඔයගොල්ලෝ ළඟින් ඔයගොල්ලන්ට නිින්ද යන්නේ. දැන් බණ අහනකොට හුඟක් වෙලාවට නිින්ද යනවා නේද? නිදිමතට ආසන්න වෙනව නේද? නිකන් අනික් වැඩක් කරනවට වැඩිය බනහන වෙලාවේ ඔයගොල්ලන්ගේ පහුගිය ජීවිතවලදී නිින්ද ගිය ප්‍රමාණය වැඩිද අඩුද කියලා හොයන්න. ඒක තමයිගේ මනේ වෙනගන්න. නිින්ද ගිය වෙලාව වැඩි නම් ඔයගොල්ලෝ බන ඇහුවා හොඳයි. මොකද ඒ හොඳයි කියන්නේ. නීවරණ දෙකකින් විතරක් ක්‍රියාත්මක වුණා ඒ දෙකක් ගිලිහුණ තැන නිින්ද ගියා. තේරුණා නේද? දැන් ඕකමයි භාවනාවේදී අපි අනුගමනය කරන්නේ. දැන් නමුත් අපිට මෙන්න මේවා තේරුම් ගන්න බැරුව වෙලා ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ එක අරමුණක හුස්ම ගැන ආස්වාසය ගැන පාස්වාසය ගැන මෙනෙහි කරමින් ජීවත් වෙනවා නැත්නම් භාවනා කරන්න යනවා ඉස්සෙල්ලාම මේවා තේරෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ එතකොට තේරෙන්නේ නෑ නෑ කියනකොට ඔයගොල්ලෝ හොයනවා මොකකින්ද හොයන්නේ මේ නීවරණ නැත්නම් හෙවිල්ලක් නෑ. පරේෂණයක් නෑ. ඔයගොල්ලෝ හුස්ම හොයනවා. ආස්වාසිය තේරෙන තැන හොයනවා. කයට ස්පර්ශ වෙන තැන හොයනවා. මේ මේ හොයනවා කියන්නේ කවුද කරන්නේ? අර උද්දච්ච කුක්කුච්චය කියන නීවරණය ඔයගොල්ලන්ට උදව් වෙනවා. උදව් වෙනකොට එතන පරේෂණය. ඊට අමතරව ඔයගොල්ලන්ට උදව් වෙනවා සැකේ. සැක කර කර තමයි අලුත් දෙයක් හොයාගන්නේ. සැකයක් නැති තැන අලුත් දෙයක් ඇති වෙන්නේ. තේරුණා නේද? යමක් ඉගෙන ගත්තේ ශැක කරලයි නොසසුන් වෙලා යන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔන්න ඒ தත්ත්වයේ උද දැන් ටිකක් කල් භාවනා කරනකොට හුඟක් අය කියන්නේ ඔයගොල්ලන්ටත් එහෙම වෙලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් වෙන්න ඕනේ මේක හොඳම පාඩම. හොඳ භාවනාවක් නම් Tamanට ගැළපෙන භාවනාවක් නම් වැඩියෙන් නිදිමත එන්නේ. මේක පිළිගන්නේ නැහැ අපි කියන්නේ දැන් අපිට ඕනේ කොහොමද මට මේ භාවනාව මේ වගේ භාවනාවක් ආගෙන් හරි අහගෙන ඉඳගෙන ගන්න කරනවා කරනකොට සිදුවෙන්නේ මොකද්ද? නිින්ද යනවා. නිින්ද යනවා භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට ඒ කරන කෙනා හිතන්නේ මට මේ භාවනා ක්‍රමය ගැළපෙන්නේ නමුත් ගැළපෙනම ක්‍රමයක කියලා එයා දන්නවා. එයි නිින්ද යන්නේ. නිකන් නිින්ද යන්න බෑ අපිට. මේ නීවරණ වලින් තමයි නිින්ද ගියන්නේ. තීන මිද්දේ කියන නීවරණයයි නිින්ද ගියන්නේ. තීන මිද්දේට බලයක් එන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ හතරට බලය නැති වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ පටන් ගත්තේ භාවනාවෙන් ওই හතර කරලා දීලා ඉවරයි දැන්. එයි? ඔව්, ඉදිමතේ ඉන්නේ. එහෙනම් තියෙන්නේ මෙන්න තීන මිද්දේ කියන නීවරණය කඩන්න. දැන් තීන මිද්දේ කියන නීවරණය මානසික ධර්මයක්. මේක කඩන්නේ සතිය. ඒ භාවනාවම තව තවත් කරන්න ඕක කඩපු හැටිය තීන මිද්දය තහක් වුණාම ඒ තැන ඒ මොහොත ගත්තොත් ඔයගොල්ලන්ගේ නීවරණ පහම යටපත් වෙච්ච මොහොත. හැබැයි රඳවගෙන ඉන්න බෑ ආයේ එනවා. දැන් මේ මොහොත තුලයි එතකොට ඉස්සරහට භාවනාව ගියන්නේ. එහෙනම් සමාධිය කියන සිත ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ ලොකු රාජකාරී කරන්න පුළුවන් සිතක් නෙවෙයි. අපි හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන හැම දෙයක්ම ලැබෙන සිතක් මේක. මෙලෝදයක් කරන්න බැරි සිතක්. ඒක දැනගෙන භාවනා කරන්න. දැන් යන්නේ නම් කොහොමද? ලොකු දේවල් තේන්න ඕනේ, ඇහෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. ඔය ඇහෙන්නේ දැනෙන්නේ ඔක්කොම ඉන්ද්‍රජාල ටික මැජික් ටික තියෙන එක ආතේ මේ නීවරණයට. නීවරණයටපත් වුණාම ලැබෙන්නේ ප්‍රභාස්වර සිතක්. ප්‍රභාස්වර සිතක මැජික් නේ. තේරුණා නේද? ප්‍රභාස්වර සිතේ අනුමානයක් හැදිය කියෝගලගේ පියවි තත්ත්වයයි නින්දයි අතර. දැන් නින්ද ගිහිල්ලත් නෑ. පියවි තත්ත්වයක් නෑ. ඔන්න ඒ වගේ මැදක තියෙන. මේ මනසේ ඒක රූපය අපේ දැන් තියෙන හැකියාවල් අඩු වෙලා වෙන එකක් නිසා වැඩි වෙන එකක් නෙමෙයි සමාධිය කියන්නේ. මෙන්න මේ தත්ත්වය අපි දැනගෙන ඉන්න ඕනේ මේක අනුව තමයි අපි භාවනාව දියුණු කරන්න තියෙන්නේ. එතකොට ඉස්සරහා ඉස්සලාදී මේ සමාධිමය සිතක් එනකොට නීවරණ පහම යටපත් වෙන්න ඕනේ කියන්නේ ඕකයි. එහෙනම් නිදිමතයි මෙතනින් අහක් කරන්නේ. ඒක සතියෙන් භාවනා ආරමුණේ ඉඳලයි පුරුදු වෙලයි මේ දේ සිදුවේ. දැන් එහෙමනම් ඔන්න ඔය தත්ත්වය අපි කරගෙන යන්න ඕන ඕකට ගේන්න ඕනේ ඔයගොල්ලෝ කරන ඔය ආනාපාන සති භාවනාව. ඇත්තද කියලා බලන්න. ගේන්නේ කොහොමද කියලා බලන්න. බුදුහාමුදුරු කොහොමද අපි කියන්නේ ඔය නීවරණ ටික යටපත් කරන්නේ. මෙතෙන්දී මතක් කරලා දෙන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බේ තියෙනවා මේ හුස්ම ගැන අවධානයෙන් කරන භාවනාව. මේ භාවනාවේ සැලකිය යුතු බුදුහාමුදුරුව සලකන්න ඕනේ කියලා අනුදැන වදාළ ධර්මකාරණා හතරක්. ඒ ධර්මකාරණා හතර තමයි ඒ සතිපට්ඨාන සූත්‍රයේම අන්තර්ගත වෙලා තියෙනවා දීගං වා අස්සසන්තෝ දීගං වා අස්සසාමීති පජානාති. දීගං වා අස්සසන්තෝ දීගංවා අස්සසාමිති පජානාති කියන එක අංගයක්. දීර්ඝ ආස්වාසිය දීර්ඝ ආස්වාසිය වශයෙන් දැනගන්න ඊගාට දීගංවා පස්සසන්තෝ දීගංවා පස්සසාමිති පජාන. දීර්ඝ පාස්වාසයේ දීර්ඝ පාස්වාසයේ විදිහට දැනගන්න. නිකන් හිතනවාද ඇයි මේක දැනගන්න කියන්නේ? පජානාති කියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ කෙටි ආස්වාසයේ කෙටි ආස්වාසයේ විදිහට දැනගන්න. කෙටි පාස්වාසයේ කෙටි පාස්වාසයේ විදිහට දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ කවදාවත් හිතුවද ඔය දිග හුස්ම ගැන දැනගන්නේ පජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්න කියන එක. මේක බුදුහාමුදුරන්ට වැඩකුත් නෑ නේද? ඒකයි මේ සික්කටි කියන එක පුහුණු වෙන්න. බුදුහාමුදුරන්ට වැඩගත් මේ භාවනාවේ සික්කටි කියන එක. එයි පජානාති කියන එකක් දෙන්නේ. දැන් දීර්ඝ ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. ඔයගොල්ලන්ට මේක දැනෙනවද නොදැනෙනවද කියන එක හොයන්න යන්න එපා. නේද? ඒක පරේක්ෂණ කරන්නත් එපා. හුස්ම ගැන අවධානයෙන් අපි ඉන්නවා ඉන්නකොට මුලදී දැනෙන්නේ නම් දිග හුස්ම. දැන් දැනෙන හුස්ම දිගයි. දිගයි කියන්නේ කතාව මේකයි. ඊට පස්සේ වැටෙන හුස්ම ටික ටික භාවනා කරනකොට කෙටි වෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට විතරක් සිදුවෙන එකක් නෙමෙයි මේ ලෝක සත්‍යයටම සිදුවෙන දෙයක්. මේ දෙය බුදුහාමුදුරෝ ගැඹුරකට ගෙනියනවා. මොකද්ද මේ දෙය? ඔයගොල්ලන්ගේ කය විවේක වෙන්න වෙන්න, කය විවේකගත වෙන්න වෙන්න ඔයගොල්ලන්ට සිදු වෙන්නේ මොකද්ද? ගන්නා වූ හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ තෝනේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. දැන් කෙනෙක් ඇස් පියාගෙන අත් දෙක බැඳගෙන බොහොම නිශ්චලව වාඩි වෙලා හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඔයගොල්ලෝ ඒ භාවනා කරන පුජ්‍යලයාගේ කයේ ක්‍රියාකාරීත්වයේ විවේකයකට දෙන්නේ අවිවේකයකට. විවේකයට. එහෙනම් එයා හැම වෙලේම එන්න එන්න ගන්න ඕන හුස්ම ප්‍රමාණය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕන. අඩු වෙන්න. ඒක තමයි අර රස්සන්වා කියන්නේ. දිග හුස්ම මුලින් දැනෙනවා, දෙවනුව දැනෙන්නේ කෙටි හුස්ම. ඇයි මේ හුස්ම දිහා බලා ඉන්නේ කියන්නේ? මේ හුස්ම දිහා බලා ඉන්නකොට හුස්ම ගැන හුස්ම ස්පර්ශ වෙන එක අරමුණක්. කාට දැනෙන අරමුණක්ද? කයට දැනෙන අරමුණ. කායේ ඉන්ද්‍රියට දැනෙන අරමුණ. කාය ස්පර්ශයෙන් ලැබෙන අරමුණ. එහෙමයි අපි දැන් මේ හුස්ම ගැන අවධානය. කායानुපස්සනාවෙන් එහෙමයි. එතකොට කයට දැනෙන අරමුණ නිසාවෙන් ඇති වෙන්නේ මොකක්ද? අර ditthi ආදී අංග පහ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සිදු වෙන්නේ ඇත්තටම මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ තමාගේ හුස්ම දිහා ඇස් දෙක පියාගෙන අවධානයෙන් ඉන්නවා හුස්ම ස්පර්ශ වෙන තැන ආශ්වාසයේ ස්පර්ශ වෙන තැන. ස්පර්ශය ඇති වෙන්නේ කයටයි. කයට ස්පර්ශයක් ඇති වෙනකොට ඒක කයෙන් ඇති වෙන අරමුණ. මේ අරමුණ හරහා එහෙනම් ඇති කරන්නේ ඔයගොල්ලන්ට ඒක තේරෙනවා කියන්නේ ඒ අරමුණ හරහා දික්ටි සංකප්ප වාචා කම්මන්තා ජීව ආදී අංග අටම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ දැන් පුරුදු වෙලා තියෙනවා ඒ අංග 8න් වාචා කම්මන්තා ජීව රකින්න. එතකොට අනික් අංග පහ අනිවාර්යෙන් ඕක තුලින් ඇති වෙනවා. මොකක් තුලින්ද? අර හුස්ම ස්පර්ශයේ තේරීම තුලින්. ආස්වාසය වෙන්න පුළුවන්, ආස්වාසය වෙන්න පුළුවන්. දැන් එහෙනම් ඒ විත්‍යාදී අංග ඇති වෙනවා නම් ඒ හුස්ම තේරීම තුලින් මොකද අර නීවරණ ධර්ම ටිකට වෙන්නේ? ඒගොල්ලෝ මේ අංග ඇතුළට රින්ගනවා. කාමච්ඡන්දයත් රින්ගන්න පුළුවන්, ව්‍යාපාදයක් එන්න පුළුවන්, තීන මිද්‍යයක් එන්න පුළුවන්, විචිකිච්ඡාවක් එන්න පුළුවන්, උද්ධච්ච කුක්කුච්චය එන්න පුළුවන්. නමුත් ස්වභාවිකව දැන් මේ හුස්ම ස්පර්ශයේ හරහා මෙච්චර කල් ඔයගොල්ලෝ ඉගෙනගෙන නෑ මේ කාම ලෝකයේ කාම ඡන්දයට සුදුසු ගුණයක් මේක තුල නැහැ. මේ භාවනාව වලට ගන්න අරමුණ වල සුවිශේෂී ගුණය. ඒ භාවනා අරමුණක නැහැ ඔයගොල්ලන්ට කාමච්ඡන්දය වපුරවන්න පුළුවන් පරිසරයක්. එමණි. ඒ වගේ අර වැලි කැටිය ගැන තියෙන්න පුළුවන්. වැලි කැටිය එක වෙලාවක කාමච්ඡන්දය ඇති වෙනවා එක වෙලාවක ක්‍රියාපාදී ඇති වෙනවා. ඒක කාම වස්තුවේ හැටියක්. නමුත් බුදුහාමුදුරෝ දීපු මේ අධ්‍යාත්මික ගුරුවරු දීපු විශේෂ සමත කමඨහනක තියෙන අරමුණක් හෝ විපස්සනා කමඨහනක තියෙන අරමුණක සුවිශේෂී ගුණය තමයි ප්‍රබල ලෙස ඔයගොල්ලන්ට ඕනවට එපාවට කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය ඇති කරන්න බෑ. තේරුණා නේද? එහෙනම් හුස්ම ආස්වාදයේ ස්පර්ශය ගැන හිතුවොත් ඒක ස්පර්ශය හරහා ඔයගොල්ලන්ට ටිකක් වෙලා මේ භාවනාව සිදු කරනකොට අවධානයෙන් ඉන්නකොට කාමච්ඡන්දයේ යෙදෙන ප්‍රමාණය අඩු වෙනවා. ව්‍යාපාදයේ යෙදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඊළඟට එහෙනම් යෙදිලා භාවනාව පවත්වාගෙන යන්න වෙන්නේ නිින්ද කිය නැත්නම් ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? එක්කෝ භාවනාව ගැන සැකේ ඇති වෙන්න ඕනේ අරමුණ ගැන නැත්නම් නොසන්සුන් වෙන්නේ. එතකොට නිින්දයන් නැතුව භාවනා කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඔයගොල්ලන්ට එතන ඉතිරි එකක් තමයි ඒ භාවනා අරමුණ හරියට මෙනෙහි වෙනකොට කාමච්ඡන්දේ ව්‍යාපාදේ තියෙනවා නම් ඉන්දියන්නේ. මේ දෙක හක් වුණා කියන්නේ. එහෙමනම් මාන්වෙන් මාරුවට ඕ ඇති වෙන්න ඕනේ. උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාවයි නැත්නම් ඉන්දියන්නේ. නමුත් ඔයගොල්ලන්ට සැක කරන්න දෙයක් මේක ඉතුරු වෙන්නේ ටිකක් වෙලා භාවනා කරන්න. එයි මේක සැක කරන කරුණු ටික ඔයගොල්ලන්ගේ දර්ශනපතියෙන් අහක් වෙනවා. ඒ එහෙම එකක් කැක කර කර නොසන්සුන් වෙලා කරන දෙයක් නෙවෙයි භාවනාව කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. එහෙමනම් මේකෙම ඉන්නවා අවසාන ඵලයේ මොකද්ද? ශ්‍රණිකෝ නින්දයන්නේ. ආධුනිකයට වෙන්න ඕන නින්දයන්නේ. එතකොට ඒකයි මම කියන්නේ යමෙක් ආධුනික මට්ටමෙන් භාවනාවකට ගිහින් නිින්ද ගියා නම් එයා දිනුම් කියලා හිතන්නේ. ඒක පැරදීමක් නෙමෙයි. මොකද නිින්ද ගියේ මේ අපි භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ නීවරණ පහක් යටපත් කරන්න නිින්ද යනවා කියන්නේ හතරක් යටපත් වෙච්ච තැනකදී සිදුවෙන දෙයක්. දැන් එයා දක්ෂ වෙන්න ඕනේ නම් ගුරුවරු හරහා නැත්නම් ගුරුවරු දක්ෂ වෙන්න ඕනේ එයාගේ නිදිමත කඩලා දෙන්න. දැන් රෞත්‍රා බුදුහාමුදුරුවෝ මේ ප්‍රබලම ගුරුවරයානේ ලෝකේ පහළ වෙච්චි. ආධ්‍යාත්මික ප්‍රබලම ගුරුවරයා. දැන් බලන්න මේ ධර්මයේ ගැන හෝදිස්සියෙන් බැලුවොත් බුදුහාමුදුරෝ දීලා තියෙන ඔය නිින්ද කඩන විදිහ. බොහොම සරලවයි. බුදුහාමුදුරෝ පෙන්නනවා බුදුහාමුදුරන්ට ඇති වැඩක් නැහැ මේ මේ දීග හුස්ම හොයන එකෙන් වැඩකුත් නැහැ. හේටි හුස්ම හොයන එකෙන් වැඩක් නැහැ. බුදුහාමුදුරාවේ චතුරාර්ය සත්‍ය නෑවේ දීග හුස්ම ඇතුලේත් නැහැ කීටි හුස්ම ඇතුලේත් නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ ගන්නේ ඔය ආස්වාස පාස්වාස දෙක ඇතුලේ නැහැ. චතුරාර්ය සත්‍ය ওই දෙක ඇතුලේ නැහැ. දිග හුස්ම ඇතුලේ නැහැ, කෙටි හුස්ම ඇතුලේ නැහැ. ඇයි එහෙනම්? දැන් බලන්න. ඇයි භාවනාවේදී දිග හුස්ම හඳුනගන්න කියන්නේ? ඒකට සතිය ප්‍රබල වේදු නැත්නම් ඔයගොල්ලන් නිඳියයි. තේහන් දැන් නිින්ද යන්නේක බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා නීවරණ හතරක් යටපත් වුණාම හීන මිද්දේ බලය දැහැ ගන්නවා. දැහැගත්තොත් නිින්දට යනවා. නමුත් ඔයගොල්ලෝ නිින්දෙන් අවදි කරවන්න නිින්දට වටන්න නැතුව භාවනාව සිදු කරගන්න ඔය ආනාපාන සති භාවනාවේදී දීපු උපක්‍රමය තමයි දිග හුස්මයි කෙටි හුස්මයි දැනගන්න. මේක දැනගන්න මහන්සි වුණොත් අපි දැන් ඕක දැන්නා මේක දිගයි මේක කෙටි කියලා හොයන්න මහන්සි වෙන්න ගියොත් මොකද වෙන්නේ? නිකම්ම අර අනිත් නීවරණ දෙක අපි ළඟට එනවා. සැකයයි නොසන්සුන් භාවයයි. දැන් එහෙනම් බුදුහාමුදුරුවෝ ඇත්තටම මොකද්ද මෙතන කරලා තියෙන්නේ? නීවරණ පහක් තියෙනවා යටපත් කරන්න. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ යටපත් වෙන අරමුණක් දීලා තියෙනවා. එහෙනම් දිගයි කෙටි ඔයගොල්ලෝ හොයන්න ගියා මොකද වෙන්නේ? පරේෂණයක් වෙනවා. මේ පරේෂණයට එන්න ඕනේ නීවරණ දෙකක්. නොසන්සුන් භාවයයි සැකය. දැන් මේ දෙක හින්දා නිදිමත කඩාගෙන යනවා. ඒ කියන්නේ නිින්ද යන්නේ නැහැ. දැන් තව ඉස්සරහට යනවා. දැන් ඔන්නෝකටයි ඔය තියෙන්නේ මේ භාවනා ක්‍රමවල මේ අනුගමනය කරලා තියෙන ක්‍රමවේද ඔන්න ඔය වගේ මූල ධර්මයක් අනුව. ඒක තේරුම් ගන්න. එහෙනම් Tamanට ඕන විදිහට ඉස්සරහට මේවා කරපුවා හරි අරව කරපුවා නෙමෙයි මේකක්ව වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ. චතුරාර්ය සත්‍යයට ඕනේ ඒවා නෙමෙයි. මේ කරන්නේ උපක්‍රම. මොකටද උපක්‍රම නීවරණයට පච්චරන මූලික උපක්‍රම නීවරණයට පච්චරන එක ඒකට සරසන සකසන දැන් බලන්න ඔතනදීම සතිපට්ඨාන සූත්‍රයේ තුන්වෙනි බුදුහාමුදුරෝ දේශනා කරනවා තුන්වෙනි අංගයේ විදිහට තේරුම් ගන්න කියනවා මේක සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති මේක තේරුම තමයි තව දුරටත් ඔයගොල්ලෝ මේ හුස්ම ගැන අවධානයෙන් ඉඳ විශ්වර දැනෙච්ච නැති ස්වરૂපය මේ ආශ්වාසය වෙන්න පුළුවන් පාශ්වාසය වෙන්න පුළුවන් තව දැනෙන්නේ මේකෙන් කොටසයි දැන් දිග හුස්ම විදිහට දැනෙන්නේ කොටසයි කෙටි හුස්ම විදිහට දැනෙන්නේ කොටසයි මේක තව අවධානයෙන් පුහුණු වෙන්න පුහුණු වෙන්න මේ නීවරණ වලට එන්නත් බලපෑම උත්සාහ කරලා නමුත් මෙතන උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාවයි කියන නීවරණ දෙක මෙතන තියෙනවා. මේ සැකයයි නොසන්සුන් භාවයයි. ওই දෙක යටතේ නැවත නැවත තීක්ෂණ පරිශ්‍රණයකට අපි යොමු කරනවා බුදුහාමුදුරුවෝ. මොකක්ද මේ පරිශ්‍රණය? මේ හුස්ම ඇතුලේ තියෙන සියලු දේවල් දකින්න. සියලු දේ කියන්නේ 아무තු මේක ඇතුලෙන් গুপ্ত දෙයක් දකින්නවා නෙමෙයි. අපි ඉස්සර තේරුම් ගත්තට වැඩිය අපේ ආස්වාසිය තව දිගට පවතින එකක්. ඉස්සෙල්ලා දැනුනේ කාට හරි ඒ දිග කොටසක දිග පැවැත්මක කෑල්ල. තේරුණානේ? මේ කෑල්ල කොච්චරද වටින්නේ කියලා අනිත් අයගෙන් අහන්න එපා භවනා කරලා තේරුමක් නැහැ. තමන්ම තේරුම් ගන්න මෙතෙන්දී බුදුහාමුදුරන්ට ඕනේ තව තවත් සතියමත් තමන්ගේ ආස්වාදය ගැන අවධානය යොමු කරන්න. එතකොට තේරෙන්නේ මොනවද? දිග වැඩි වෙන එකක් තියෙනවා. දිග වැඩි වෙනවා කියන්නේ මෙතන කෑල්ල හුස්ම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා නෙමෙයි. මේක වෙන්නේ මෙච්චර කාල නොතේරිච්ච අවස්ථා දෙකක් අපිට තම තමන්ට කුජලයාගේ ආවෙන්කත්වය අනුව එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන විදිය හොයන්න එපා තමන්ම හොයලා ගන්න. අනික් අයගෙන් අහන්න යන්න එපා නැත්නම් ඒකක් පරිසර. දැන් මේ විදිහට ගිහිල්ලා කාලයක් භාවනා කරපුවාම අවුරුදු දෙක තුනක් මේ හුස්ම ගැන අවධානයෙන් භාවනා කරපුවා මේ එකක්ව ඔයගොල්ලෝ හොයන්නේ නැහැ. එව්වොත් එයා අමාරු වෙනවා. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන තැනට ගිහිල්ලා තියෙන්නේ කියලා දැනගන්න. දැන් තුන්වෙනි කාරණයක් මෙහෙම පාස් වෙනවා. මෙතෙන්දෙත් බුදුහාමුදුරුවෝ නවත්තන්නේ ඇත්තටම තවදුරටත් අර තීන මිද්දේ බලය උදුරු ගන්න එක සතියෙන් කඩන එක. නැත්නම් මොකද වෙන්නේ? කාමච්ඡන්දය හක් වෙනවා. ව්‍යාපාදය හක් වෙනකොට තීන මිද්දේට බලය යනවා. උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාව යහක් වුණේ නැත්නම් නින්දට යනවා. දැන් බුදුහාමුදුරුවෝ එතකොට කාමච්ඡන්දය ව්‍යාපාදයයි අර අරමුණෙන් අහක් කරගත්තා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයි හරහා භාවනාව දියත් කරනවා හීන මිද්දේට බලයක් දෙන්නේ තව සතිය ප්‍රකට කරනවා. මෙහෙම ගියොත් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට එනවා බුදුහාමුදුරන්ගේ නාමික නම් කිරීම මේකයි එතනදී. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ක. පස්සම්මයන් කියන්නේ සංසිඳෝන. දැන් හුස්ම සංසිඳෝමින් ආස්වාසය හා හුස්ම සංසිඳෝමින් පාස්වාසය දැනෙන තැනකට එය භාවනා කරන කෙනා යනවා කියන්නේ. කවුද යන්නේ? අර දිග හුස්ම හඳුනගෙන, කෙටි හුස්ම හඳුනගෙන, සබ්බකාය සත්‍ය හඳුනගෙන සතියෙන් හිටියෝ එතකන් නිින්ද ගියේ නැත්නම්. ඒක හොඳටම මතකයි. ඒ අතරතුර නිින්ද වියානගාට හරි අතෙන් යන්න බෑ. එහෙනම් මොකටද එහෙනම් මේ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මුල් කරුණු තුනක් දුන්නේ. නිින්දෙන් බේරගන්න. එහෙනම් මේ නීවරණ හතරම යටපත් වෙනකොට අපිට සිදුවෙන්නේ මොකද්ද? සදාකාලික මේ කාම ලෝකයේ ඇති අපි හීන මිද්ද කියන නීවරණය දැහැගෙන අපි නිින්දකට දානවා. එතකොට මෙලෝ දෙයක් අපිට තේරෙන්නේ නැහැ. සත්‍ය දකින්න බෑ නිින්දේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. බලන්න භාවනා කරපු කාලෝලයි කරන කාලෝලයි මේ සංසිද්ධියට ගැලපෙනවාද? නිකන් ජීවත් වෙනකොටත් ඕකට ගැළපීලා තමයි ජීවත් වෙන්නේ. යම් කිසි තැනක ඔයගොල්ලන්ට නිින්ද ගියා නම් එතන තියෙන ඕකම. නිවනට යටපත් වෙන්න ඕන. හතරක් යටපත් වෙන්න ඕනේ. තීන මිද්දේට බලය එන්නේ. වෙන තැනකදී නිින්ද යන්න බෑ. ඔය මූල ධර්මයේමයි භාවනාවේ දෙන්නේ. එතකොට නමුත් උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාව කියන නීවරණ දෙකෙන් මේ තීන මිද්දයට පහර දෙන බලසේනාවක් බවට හරවනවා සතිය කියන ගුණධර්මය අරගෙන බුදුහාමුදුරුවෝ. මේක සතිපට්ඨානෙන්නේ. එතකොට දැන් බලන්න පස්සම්බයන් කාය සංකාරයන් කියන විශේෂ තැනකට ආවොත් ඔයගොල්ලන්ට දැනෙන්නේ මෙන්න මෙහිම ස්වභාවය. මෙච්චර වෙලා හුස්ම ගැන අවධානය හිටිය ආස්වාසේ පාස්වාසේ ඒක හොඳට ඉස්සර දැනෙනවා. දැනුත් දැනෙනවා. පස්සම්මයන් කාය සංකාරණ අවස්ථාවේ දැනෙනවා. හැබැයි මේ දැනුමේ තියෙනවා මොන්චි වෙනසක්. වෙනස මොකද්ද? ඔයගොල්ලන්ට ඉස්සර ඊට කලින් පස්සම්මයන් කාය සංකාරණ නැතුව පස්සම්මයන් කාය සංකාරණ කියන එකට ඉස්සෙල්ලා තියෙන සබ්බකාය අවස්ථාව හෝ දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්ම දැනෙන අවස්ථා දෙක තුනේදීම යමකට හිතනවා මම මේ ආස්වාසයක්ද මට දැන් ස්පර්ශ වෙන්නේ නැත්නම් පාස්වාසයේදී කියලා වෙන් කරන්න හැම හිතුනොත් බලන් හිතුනොත් පරේෂණ කරන්න හිතුනොත් එවලෙන් ප්‍රතිඵලය හම්බ වෙනවා මේක ආස්වාසයක්මයි පාස්වාසය නම් නෙවෙයි ඒ එහෙම දැනෙන්නේ කොයි වගේ තැනකදීද අර පස්සයම්බයන් කාය සංකාරම් කියන තැනේදී නෙමෙයි අනිත් ස්ථාන තුනේදී පස්සයම්බයන් කාය සංකාරම් කියන තැනදී ඔයගොල්ලන්ට එහෙම හිතුනොත් දැන් මම මේ ආශ්වාසය කියලා මෙනෙහි කරනවා. ඒකේ පාශ්වාසයත් මෙනෙහි කරනවා. දැනෙනවා ඒක. ස්පර්ශයක් දැනෙනවා. නමුත් ඔයගොල්ලන්ට වෙන් කරන්න බෑ. දෙකම එක වගේ. يعني හුස්ම ආශ්වාසය දැනෙන විදිහත් එක වගේ පාශ්වාසය දැනෙන ක්‍රමයක් වෙන්නේ. ඒ වගේමයි වෙන් කරලා අහක් කරන්න බෑ. වෙන් කරන්න බෑ කියන්නේ මේ දෙක එකට ඇලිලා කියන එකක් නෙමෙයි. ඒ අදහස ගන්න එපා. මම මේ කියන්නේ වෙනද අපිටම හැකියාවක් තියෙනවා මේක ආස්වාස්යමයි පාස්වාස්ය නෙවෙයි කියලා තමන්ගේ දැනුමක් උඩ වෙන් කරගන්න. නමුත් මේ කියන තැනදී පස්සම්බයං කාය සංකාරාන් වලදී ඒ තැනදී විතරක් ඔයගොල්ලන්ට වෙන් කිරීමට හැකියාවක් නැහැ දෙක මේකයි. ඕන්නම් එතෙන්දී මාරු කරලා මෙනෙහි කරා ඒ විදිහටම. ආස්වාස පාස්වාසය දැන් මෙනෙහි කරනවා නම් ආස්වාසය කියලා මේකට පාශ්වාසය හුස්ම එළන එකට ඔක මාරුණා කියලා වැරද්දක් නෑ. තේරුණා නේද? මේ දෙකේම ಗುಣ එකක් බවට හැරෙන එක පස්සම්යං කාය සංකාම. ඊට අමතරව මෙතෙන්දී තියෙනවා තව දැනගන්න පුළුවන් ලක්ෂණය. ඔයගොල්ලන්ට මෙච්චර කල් මේ හුස්ම ස්පර්ශ වෙච්ච ශරීරයේ තනක් තේරෙනවා. කය නාසය වෙන්න පුළුවන්, තොල වෙන්න පුළුවන්, උදරය වෙන්න පුළුවන්. පස්සම්යං කාය සංකාරං අවස්ථාවේදී ස්පර්ශය තේරෙනවා ඒ කායික කොටස නම් කරගන්න බෑ. තන තේරෙන්නේ. තේරුණා නේද? මේවා එක දිගට පවතිනවනේ මෙන්න මේ ලක්ෂණ එනවා නම් අන්න බුදුහාමුදුරන්ට ඕනේ තැන ඇවිදී. මොකද්ද තැන? බුදුහාමුදුරන්ට ඕනේ නීවරණයටපත් කරන්නනේ මේ උපක්‍රමයේ ආස්වාදය හා පාස්වාදය යන උපක්‍රමශීලී වැඩපිළිවෙලෙන් බුදුහාමුදුරන්ට ඕනේ මොකද්ද? නීවරණයටපත් කරන්න. නමුත් අපි මේ භාවනා කරන අයට ඕනේ ඕක යගේ එකක් නෙවෙයි. අපිට ඕනේ වෙන මොනවද ටිකක්. මේකෙන් මොනවා හරි ලොකු ප්‍රතිඵල ටිකක් ගන්න. ඒතර බුදුහාමුදුරන්ට ඕන ටික නෙවෙයි ඕනේ. එක්ක මේකේ ආලෝකයක් දකින්න. එහෙම නැත්නම් මොනවා හරි වටිනා දෙයක් දකින්න. අභිඥා ලැබෙන්න, සුවිශේෂී ඥාන ලැබෙන්න. මේ ඥාන ලැබෙනව නෙවෙයි වෙන්නේ නිවන යටපත්. ඔය තියෙන ඥානෙ නැති වෙනවා. දැන් ඔයගොල්ලන්ට තිබිච්ච දැනුම ඥානයක් නම් දැනුම හදලා දුන්නේ නීවරණ දෙකයි. නීවරණයටපත් වෙනකොට ওই දැනුමක් නැති වෙනවා. තව විදිහකින් කියනවා නම් ඔයගොල්ලන්ට පස්සම්යන් කාය සංකාරම් කියනකොට ඔයගොල්ලන්ගේ සැබෑ ලෙස ඒ මොහොතේදී දැනුම කොයිතරම් දුරට නැති වෙනවද කිව්වෝ ගැහණුකම හා පිරිමිකම කියන දැනුමක් නැති වෙනවා. ඒකනම් හුස්මක් තේරෙනවා ආශ්වාසයක් තේරෙනවා පාශ්වාසයක් තේරෙනවා තමන්ගේ ශාරීරියක් තේරෙන්නේ. ඒ ශරීරය තේරුණොත් නේද ගැහණිත් හරි පිළිමිත් හරි. ඔය දැනුම නැතු කරන්නේ. එහෙනම් මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ දැනුම අවිද්‍යාව. බුදුහාමුදුරන්ට ඕනේ විද්‍යාව කියන එක ලබා දෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ නේ. එහෙනම් අවිද්‍යාවේ අපිට පොහොදාන්නේ කවුද මේ නීවරණ පහයි. එතකොට ඔයගොල්ලන්ගේ සියලුම දැනුම අවිද්‍යාවයි බුදුහාමුදුරුවෝ. අපි මේ අවිද්‍යාව හරහා විද්‍යාවට යන්න හදනවා බුදුහාමුදුරේ කියන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්වන්නේ අවිද්‍යාව අහක් කරලා විද්‍යාවට එක්ක. එහෙනම් ඔයගොල්ලන්ගේ දැනුම අහක් වෙලා තමයි විද්‍යාවට. සත්‍ය කියන්නේ ඔයගොල්ලන්ගේ දැනුම නැති වුණා. දැන් ওই දැනුම නැති තැනකට ඔයගොල්ලෝ ගෙනියන එක තමයි සමාධියෙන් කරන්නේ. හැකියාවල් නැති තැනකට එක්කන්නේ. ඒක තමයි සමාධියෙන් කරන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ භාවනා කරනකොට තියෙන හැකියාවල් වැඩි වෙන්නේ. තියෙන හැකියාවල් තියෙන අවිද්‍යාව. ওই හැකියාවල් ඔක්කොම තියෙන අවිද්‍යාව. එහෙනම් හැකියාවල් නැතිවීමයි මෙතන ඉස්සෙල්ලා කරේ. දැන් පස්සම්බයං කාය සංකාරම් කියන මූලික අවස්ථාවේදී ඔන්නේ ಗುಣ ටික පෙන්වනවා. ඔයගොල්ලන්ට මේක සදාකාලිකව එක දිගට තියෙනවා නෙවෙයි. මේක මොහොතකින් ඇවිදින් මොහොතෙන් යන්න පුළුවන්. නමුත් Taman එතකොට දැනගෙන ඉන්න ඕනේ මං එහෙනම් මේ භාවනාවෙන් දියුණු වෙනවා. ඒ දැක්ම ඇති වුණොත් ඊගාවට ඒක ආය ගන්න ලේසියි. Taman හිතුවා මට මොකවත් තේරෙන්නේ නැතු යන්නේ කොහොමද? එහෙම හුඟක් හුස්ම ගැනම තීරණේ කොහොමද? මේවා ඇති උනේ හැටි මොකද වෙන්නේ? Taman භාවනාවෙන් පිළිහෙන. තේරුණා නේද? එහෙනම් පස්සම්බයම් කාය සංකාරම් කියන්නේ හුස්මක් තේරෙනවා, සතියකට අහු වෙනවා, ඒක ආශ්වාසයේද පාශ්වාසයේද කියලා තෝරගන්න බෑ නිකම්ම නිකම් කම්පනයක් වගේ දැනෙන දෙයක් බවට හැදෙනවා. තේරුණා නේද? දෙකම එකම ලක්ෂණ දෙන්නේ කරයි. පොදු ලක්ෂණයක් තියෙනවා. ශරීරයේ තැන් තේරෙන්නේ නැතු වෙයි. අතපයේ තැන් වැටෙන්නේ නැති වෙයි. අනිත් වගේ තැනක් ආවොත් ඒක බහුලීකත කරන්න. තව වැඩි කරන්න. ඒකයි බුදුහාමුදුරන්ට ඕනේ වෙන දැනුම් සම්භාර හොයන්න එපා යන්න එපා වර්ධින. දැන් එහෙම ගියා කියන්නකො කවුරු හරි ඉස්සරහට. දැන් මෙතනින් එහා මේ පස්සම්බයං කාය සංකාරං හරියට මේ අබනහලා මේක මෙහෙමයි කියලා තමාණු හදාගන්න මතයක් වාදයක් දික්තියක් හදාගෙන එතෙන්ට ගියොත් අරදී සත්‍ය ලෙස එහෙම රඟපෑමක් නැතුව යමෙක් මේ ධර්මානුකූලව ගියා නම් එතන සුවිශේෂී තැනක් එන්නේ එතන නීවරණ පහම යටපත්. ඔන්න දැන් මේ භාවනාවේ ආනාපාන සති භාවනාවේදී ඔයගොල්ලන්ට නීව පංච නීවරණම යටපත් වෙච්ච තැන හොයන්න කිව්වොත් තැන හොයාගන්න ඕන නම් ඒ තැන මනසේ හැටි කොහොමද කියලා දැනගන්න ඕන නම් කරන්න තියෙන්නේ මොකද්ද? හොඳට මේ භාවනාව පුරුදු වෙන්න මම කියපු විදිහට හුස්ම වෙන් කරගන්න බැරි තැනට එන පස්සම්බයං කාය සංකාරම් කියන තැනට යන්න එතන තියෙන මනසේ නීවරණ නැහැ. තේරුණා නේද? ඒ මනසේ නීවරණ නැත්නම් උන් ඔතෙන්ට හොඳට මේක පත්‍යම් කරගත්තොත් එයා බුදුහාමුදුරුවෝ කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6 සම්මා කරගෙන ඉවරයි එතන. මොනවද ඒ 6? ඔව් ඔයගොල්ලෝ භාවනාවකට වාඩි වෙනා හරි ඒ වගේ ඉරියව්වකට යනකොට වාචා කම්මන්තා ජීව සම්මා වෙලා. ඊට පස්සේ දැන් මේ භාවනාව ගැන පුරුදු වීම අනුව එක පාට ගන්නවා නෙමෙයි කාලයක් පුරුදු නම් මේ தත්ත්වයට එන්නේ. එතෙන් පුරුදු වීම අනුව වායාමයේ සම්මා වෙලා ඔය කියන පස්සම්යං කාය සංකාරණ අවස්ථාවේදී සතිය සම්මා වෙලා සමාධිය සම්මා වෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් සම්මා වෙලා තව කීයද තියෙන්නේ? දෙකයි. එහෙනම් දැන් සමාධි භාවනාව ඉවරයි. සමාධි ශික්ෂාව මේ මොහොතේදී ඉවරයි අපි. මේ මොහොතේදී තේරුණා නේද? ඊගා මොහොතේ ඔයගොල්ලෝ මේක ගැන කල්පනා කරොත් ආයෙ යන්නේ කොහෙටද? සීල ශික්ෂාවටම වැටෙනවද රස්දා. එහෙනම් මතක තියාගන්න මේක පුහුණු වෙනවා. ටික ටික පුහුණු වෙනවා. ඔය පස්සම්බයන් කාය සංකරණ අවස්ථාව ආවොත් සමාධි ශික්ෂාව සම්පූර්ණයි. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව. ඒක ප්‍රඥා ශික්ෂාවට යන්නේ කොහොමද? තව දුරටත් මේ හුස්ම ගැනම අවධානයෙන් ඉඳලා මෙනෙහි කරලා යන්න බෑ ප්‍රඥා ශික්ෂාව. මෙතෙක් වෙලා අපි මේ වායාමයේ සතිය සමාධිය සම්මා කරන්න බුදුහාමුදුරෝ යෝජනා කරපු දේ කරා හරි ඒක වැඩිම. ප්‍රඥා ශික්ෂාව තුල නැත්තේ වැඩිමක්මයි. දැන් ප්‍රඥා ශික්ෂාවක් දියුණු වෙන්නේ ශික්ෂාව පුරුදු වීම කියන එකයි ශික්ෂාව. ඒත් ප්‍රඥාවක් පුරුදු වෙන්නේ වැඩිමකින් පුරුදු වෙන්නත් බෑ. රැකීමකින් පුරුදු වෙන්නත් බෑ. දැන් සීලයක් තමයි රැකීමකින් සම්මා කරන්නේ. වායාම සති සමාධිය තමයි වැඩිමකින් සම්මා කරන්නේ සමාධියක් කියලා. සමාධි ශික්ෂාව යටතේ එහෙනම් දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? දිට්ඨි සංකප්ප දෙක සම්මා කරන්න. මේක වැඩිම කෙනෙක් කරන්න බෑ. හැකීම කෙනෙක් කරන්න බෑ. මේ ශික්ෂාව වෙනස්. මේක විපස්සනා. දැන් මේ භාවනාවේදී අපි විපස්සනාවට හැරෙන්නේ කොහොමද? මේක සරලයි තේරුම් ගන්න. තව දුරටත් අර පස්සම්බයන් කාය සංකාරම් කියන තැනටත් භාවනා කරලා හුස්ම ගැන අවධානයෙන් ඉන්න කෙනා විපස්සනා භාවනාවකට යන්න නම් පළමුව කරන්න ඕන දේ අර හුස්ම මෙනෙහි කිරීම නතර කරන්න. ටික මොහොතකට. මේ පළමුව අංක 1ට කරන්න තියෙන්නේ මෙච්චර කල් මෙනෙහි කර කර ආපු හුස්ම ගැන අවධානය අපි අහක් කරනවා. අහක් කරා කියලා හැබැයි මේ தත්ත්වයට ගිය කෙනෙක් නම් එයාට අවධානය අහක් වුණා කියලා සිත විසිරෙන්නේ නැහැ එකපාරට. සැනිකෝ විසිරෙන්නේ නැහැ. එයා ඊගාවට කරන්න ඕනේ දැන් මෙච්චර කල් පුරුදු වුණේ මොකද්ද? හුස්ම ස්පර්ශ වෙන කයේ කොටසට අවධානය තියාගෙන ඉඳයි. දැන් එයා කයේ කොටස අත්හැරලා ඔයගොල්ලන්ගේ ශරීරයේ දැනෙන ඕනම දෙයකට අවධානය කියන්න පුරුදු දැන් එහෙම පුරුදු වෙනකොට ශරීරය තුලින් ලැබෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද ඔයගොල්ලන්ට වෙනදනම් දැනෙන්නේ ශරීරයේ තියෙන වෙන වෙන ගති ලක්ෂණ මේ වෙලාවෙ හැම හැම බැලුවොත් දැන් අපි භාවනාවක නැන්නේ ඇයි සම්මා සමාධියක නැද පස්සම්බයන් කාය සංකාරයන් කියන සත්‍යේ මනස නැහැ දැන් බැලුවොත් ශරීරයේ දෙරෙන්නේ එක එක ඒවා කොහොම බැලුවේ නමුත් අතෙන්දී සතියේ මුළු ශරීරය දිහා බැලුවොත් අවදාන බැලුවා කියන්නේ එහෙම බලනව නෙමෙයි. සතියෙන් අවධානයෙන් ඉන්නවා. මෙනෙහි කරන්න යන්න එපා අවධානයෙන් හිටියට දැනෙන්නේ වය හැටි උෂ්ණය, සීතල, චංචල ගති, වැగిරෙන ගති, කම්පන ගති, නටන ගති, මස්තිඩු ආදී වෙවුලන ගති ඔන්න ඒ වගේ මොනවා මොනවා හරි ශරීරය තුලින් දැනෙනවා නම් අන්න දිනු. තේරුණා නේද? මේක සත්‍යයට දැනෙන්නේ එහෙම දැනුනොත් එයා ඒක ගැන අවධානයෙන් ඉඳලා හුස්ම ගැන අවධානයෙන් හිටියා සමානයි. තේරුණා නේද? දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්න ඕනේ ශරීරයේ දැනන ඕන දෙයක අවධානයෙන් ඉන්න. හැබැයි මෙහෙම කරගෙන යනකොට වෙන්නේ ඔයගොල්ලන්ට ආයේ භාවනාවකින් තොර වෙච්ච නිකම්ම කල්පනා කරන මේ බණහනෝ වගේ මනසක් හැදෙනවා. හැදීගෙන යනකොට ඔයගොල්ලෝ උපක්‍රමශීලීව නවත්තලා අර කය ගැන බලන එක අවධානයෙන් ඉන්න එක නවත්තලා ආය හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ආය හිත අර පස්සම්යන් කාය සංකාරම් කියන තැනට පත් වෙනවා කියන එක හඳුනගත්තාම නැවත ඒක අත්හැරලා කය ගැන බලන්න. මෙන්න මෙහෙම විපස්සනාවට හරවන්නේ. විපස්සනා භාවනාවේදී වෙන්න ඕන ඔයගොල්ලන්ට කය ගැන නම් කායනුපස්සනාව. යටතේ කය ගැන අවධානයෙන් ඉන්න, සතියින් ඉන්න, කයෙන් අහු වෙන්න ඕනේ මේවා සීතල උෂ්ණ ආදී මොන මොනවා තද ගති, චංචල ගති, කම්පන ගති, වැగిරෙන ගති මේවා ගැන අවධානයෙන් ඉන්නවා. මේවා ගැන අවධානයෙන් ඉන්න ගමන් ඔයගොල්ලෝ ඕනනම් ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒක මාරු කරලා ඉන්න පුළුවන්. කයෙන් ගාජාති එක කරේ අහු වෙනවනා එක තැනක සීතලක්, එක තැනක රස්නයක්, එක තැනක කම්පනයක් මේකෙන් වඩා ප්‍රකටකේ අවධානයෙන් ඉන්න මෙනෙහි කරන්න යන්නේ. මෙනෙහි වීම මෙතන තමයි. තේරුණා නේද? මේ අවධානයේ ඉන්න ඕනේ කොහොමද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මලමිණියක් වගේ. මලමිණියක් කිව්වට සතිය තියෙන මලමිණියක් කියන්නේ. ප්‍රතිචාර නැතුව ඉන්න. මෙහෙම අවධානයෙන් ඉන්නකොට යන්නේ ප්‍රඥා ශික්ෂා. තේරුණා නේද? මෙහෙම ඉඳලා පුරුදු වුණොත් මේ කරන භාවනාව තුලින් කවදා හරි ඔයගොල්ලන්ට ඔය සංකප්පේ සම්මා වෙනවා, ධිට්ඨිය සම්මා වෙනවා. එතකොට සංකප්පය හා ධිට්ඨිය සම්මා වෙන්න නම් ඔයගොල්ලන්ගේ මූලික සුදුසුකමක් වෙන්න ඕනේ අර නීවරණ යටපත් වෙලා සම්මා සමාධියක් තියෙන්නේ. දැන් පේනව නේද බුදුහාමුදුරුවෝ එක ගිය මඟ. දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ මේ මඟ යන්න කලින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා පැහැදිලි කිරීම මගේ ධර්මයේ ඔරුවකට හා සමානයි. ඔරුවක් වගේ. කාරුවක් වගේ. මේ පාරුවක් වගේ කියන්නේ ඇයි? දැන් ඔයගොල්ලන්ට පාරු කීයක් ආවද මේ මෙතෙන්ට යන්න? දැන් ඔයගොල්ලෝ ඉස්සර මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්න උගාක් ආමිෂ පින්කම් කරා. දන් දුන්නා. විවිධ පුද පූජා කරා. දැන් ඒ කරපුව අතීතයේ කරපු පින්කම් ඔක්කොම පාරුවක් කියලා විසි කරලා තමයි භවනාකට වන්නේ. වෙනවා නේද? දැන් මේ පින්කම් මතක් වෙනවා නම් S2 පියාගෙන ඉන්න කෙනා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? දැන් ආමිෂයේ වටිනාකමක් දේශනා කරේ කවුද? බුදුහාමුදුරේ. එහෙනම් ආමිෂය ධර්මයයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පාරුවක්. ආමිෂය අතීතේ අපි කරා. ඒක ඉවරයි. තේරුණා ඒක කරගහගෙන භාවනා කරන්න වාඩි වුණා නම් පාරුව කරේ භාවනාවක් දියුනේ නෑ. දැන් ඊළඟට තමයි මේ එක පාරුව. ආමික පාරුව කියලා එන්න ඕනේ මේ වැඩි. ඊට පස්සේ අපි මෙච්චර කල් හුඟක් මහන්සිලා සීල ආරක්ෂා කරා. පංච සීල ආරක්ෂා කරා, අට අෂ්ටාංග සීල ආරක්ෂා කරා. ඒ අතීතය. තේරුණා නේද? දැන් අතීතයේ මේ ආරක්ෂා කරනකොට කැඩුනා. කැඩිච්ච දැන් අපි දන්නවා. මම මේ දවසේ පන්සිල් කැඩුණා. මට අහවල් පොයේට සිල් ගන්න බැරි මාට තියෙනවා. මේවා කැඩිච්ච නේද එතකොට? දැන් මේකේ මතකයක් තියෙනවා නීවරණට වලට මේවා හරි පොහොර. මේවා මතක් කර කර දෙන්නේ භාවනාවකට වාඩි වෙනවා. තේරුණා නේද? එතකොට සීලයේ තියෙන කිසි දෙයක් මෙතෙන්ට ගෙනාවොත් හොඳ හෝ නරක ඔයගොල්ලෝ ධර්මයේ පාරුවක් කියලා සලකලා නැහැ. සීලය කියන්නේ පාරුවක් නෙමෙයි හැමදාම තියෙන එකක්. තේරුණා නේද? සීලය රඳාපවතින්නේ වාචා කම්මන්තා ජීවවලුනේ. එතකොට වාචා කම්මන්තා ජීව ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඉන්න ඕනේ භවනාවකට වාඩි වුණාම. අතීතේ වුණත් එකයි අනාගතේ වෙන එකක් වුණත් එකයි. නැත්නම් මේ පාරුවක් කියන ධර්මයේ පිළිගන්නේ. දැන් ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා මේ සමාධිය නීවරණ යටපත් කරන්න එක දෙයක් විදිහට හුස්ම ගැන අවධානය. ආස්වාසේ පාස්වා. දැන් විපස්සනාවට යනකොට මොකද වෙන්නේ? ආස්වාස පාස්වාසය කියන එක මෙනෙහි කිරීම ධර්මයක් වුණා සමාධි ශික්ෂාවේදී විපස්සනාවේදී මොකද වෙන්නේ? ඒක පාරුවක් කියලා විචිකරේ. තේරුණා නේද? මේ කිසි දෙයක ස්ථීර භාවයක් බුදුහාමුදුරුවෝ ගන්නෑ. තේරුණා නේද? ඒක නිසාවෙන් කය ගැන අවධානයෙන් ඉන්න එක ධනිස්සේ රස්නයක් දැන්වා ඊයේ දවසේ අදත් ඒක හෙව්වොත් පාරුව කරගන්න. තේරුණානේ? ඊයේ දවසේ සැපයක් මට සනීපයක් දැනුණා මෙහෙම කය ගැන අවධානයෙන් ඉන්නකොට ඒ සුවිය අද නෑනේ. මොකද වෙන්නේ? පාරුව කරගන්න. තේරුණා නේද? මේ විපස්සනාවේ අතීතයත් එක්ක සම්බන්ධ කරන්න එපා. ඒකට ධර්මයේ පාරුව. මේ එකක්වත් බුදුහාමුදුරන්ට වැඩක් නෑ. බුදුහාමුදුරේ කියන්නේ මෙතෙන්දී ප්‍රඥා ශික්ෂාවේ මම නෑ කියලා ඔප්පු කරන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔප්පු කරන්නේ. ඔයගොල්ලෝ අපිට ඕනෙම මට මොනවා හරි වෙන්න. තේරුණා නේද? මට හොඳ දේ පේන්න ඕන. මට එළි පේන්න ඕන භාවනාව. මට දෙවියෝ පේන්න ඕන, බ්‍රහ්මිය පේන්න ඕන. උන් ඒගොල්ලෝ එක කතා කරන්නේ. නැති ඇස් පේනවා අඩු නම් දොස්තරටත් බෑ ඒ වුණාට භාවනාවෙන් ඇස් පෙනීම හැදෙන්නේ. කන් ඇහෙන්නේ දීර්ඝකම් කියන අපිට වෛද්‍යවරුන්ටත් බෑ භාවනාවෙන් ඒක හරියන්නේ. නැගිටලා ඇවිද ගන්න තැන නැති අපිට භාවනා කරලා ඇවිදින්න පුළුවන්. කවුද මේ ළම දෙන්නේ? අර නීවරණ පහ. තේරුණානේ? නීවරණ යටපත් වෙනකොට ඔය ලනු නෑ. කොහොම වේවා එන්න බෑ. ඔය ඒවා හිතෙනවා නම් ඔයගොල්ලන්ට නීවරණ වලින් තමයි ඒවා හිතවන්නේ. නීවරණ වල දක්ෂතාවය. තේරුණා නේද? නීවරණයටපත් වෙනකොට එහෙම ධර්ම නැහැ. දැන් අර විදියට මලමිනියක් වගේ අවධානයෙන් ඉන්න පුළුවන් කමක් යමකට තියද අන්න එයා විපස්සනාවක ඉන්නවා. දැන් තේරෙන්නේ නැති නීවරණ යටපත් වෙනවා. යටපත් වුණා විපස්සනාවකට අපි යන්නේ කොහොමද කියලා නැවත නැවත මේ විපස්සනාව ගැන කතා කරමු. තව ධර්ම කාරණා ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. අපි ඒ සඳහා අවශ්‍ය කරන දේවල් ඉස්සරහට කතා කරමින් අද දේශනාව අවසන් කරමු.